අද විවිධ මාධ්‍යවල කටනායක ගුවන්තොට පොළදී පුද්ගලෙක් නීති විරෝධීව රත්තරන් ගෙනාපුවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගත්ත බවත් එම පුද්ගලයා අපි මාත් සමග මගේ සම්බන්ධීකරණ ලේකම් හෙඩිට කඩතුන බවත් <clears throat> සමහර මාධ්‍යවල සඳහන් වුණා. මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ ඒ පුද්ගලයාත් අපිටත් කිසිම සම්බන්ධයක් නැහැ. මගේ නිලධාරී කෙනෙකුත් නෙවෙයි. මගේ නිලධාරීන් මේ දිනවල නබිනායකතුමාගේ උත්සවය සඳහා මහනුවරදී අපි <clears throat> අවශ්‍ය කටයුතු සම්පාදක කරගෙන ඉන්න අවස්ථාවක්. ඒ වගේම විශේෂ මතක් කරන්න ඕනේ අපේ නිලධාරීන් කිසි කෙනෙකු මේ දිනවල විදේශ ගත වුණෙත් නැහැ. ඒ නිසා විශේෂ මම මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා අර ඔබ තමුන්නාන්සලා මේ මාධ්‍යවල පස්සේ කාලේ මේ අද උදේ ප්‍රකාශිතපත් කර වගේම මේක මගේ අමාත්‍යාංශ විශාල කැලලක් හිටියා මම දකින්නේ අපි බොහෝ කාලයක් දේශපාලනය කරන මේ දේශපාලන නිරත වෙන්න ආයත් හැටියට අපි මේ වගේ පුද්ගලයන් සම්බන්ධ කරලා වැඩ කරන්න ආය නෙවෙයි. නමුත් අපි විවිධ පුද්ගලයන් අපේ <clears throat> වෙලිලා කටතුලේ අපි හමු වෙනවා. නමුත් මේ කියන පුද්ගලයාත් අපිට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේකත් ඔබ තමන්ලා විශේෂයෙන්ම මාධ්‍යවල ප්‍රකාශ කරන සිතාවන් ප්‍රකාරණයම ඉල්ලා සිටිනවා. මේ සම්බන්ධව අද රටේ නීතියක් පවත්වනවා. ඒ නිසා මේ නීති අනුකූලව ඒ පුද්ගල සම්බන්ධව පරීක්ෂණ පවත්වලා අවශ්‍ය ඒ දඩුවම හෝ අවශ්‍ය කටයුතු කරන නිසා මා ඊටමත් කාර්යකින් ලසිටනවා. මෙම සිද්ධිය නිසා අපි ඒ කීර්තියට අපි මෙච්චර කල් කරගෙන ගිය මේ දේශපාල ඒක අපි විශාල කැලලක් හිටිය අපි දකින්නේ. ඒ නිසා අපි කවුරු දන්නවා හමීඩ් ඇමතුමායි පවුල කියන්නේ කීර්තිමත් නාමයක් තියෙන ඒ නාමය ආරක්ෂා කරන පුද්ගලෙක්. ඒ නිසා <clears throat> මේ සිද්ධියේ සම්බන්ධව අපි විශේෂයෙන් කනගාටු වෙන අතර මේ සම්බන්ධ පුළුල් පරීක්ෂණයක් කරලා අද රටේ යහපාලනයක් පවත්වන්නේ. ඒ නිසා මේ නීති අනුකූල කළ යුතු ඒ දඩුවම් හෝ පරීක්ෂණයට අපි කිසිම බාධාවක් නොකරන බවත් මම අස්වාදී මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි.